අද හේතුව අපි ඇලීම සහ ගැටීම ගැන සාකච්ඡාව කරගෙන යන්න. ශාවින්හස මම මුලින්ම ඇලීම කියන්නේ මොකක්ද කියන කාරණය ස්වාමීන් වහන්සේගෙන්ම මුලින්ම විමසන්න සම්මත. හොඳයි සෑම දිනාටම පෙරවන් සරණයි. පින්වත් අපේ අඹලම් පහ සිරිදම්ම ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම ඇත්තටම අද දවසේ බොහෝම වෙහෙසකර දවසක් වුණා. වෙනදාට මේ ධර්ම සාකච්ඡාව කරන ස්වාමීන් වහන්සේත් වෙන බණකට වැඩම කළා. ඉතින් එහෙමනම් ඇලීම සහ ගැටීම තමයි අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඉතින් අපට තියෙන ලොකුම ගැටලුවත් ওই දෙක තමයි. ඇත්තටම අපි මේ සසර ගමනේ එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා ඕක තමයි ස්වභාවය. එහෙමනම් මේ ඇලීම කියලා කියන්නේ ඉතින් අපේ පින්නතල දන්නවා තෘෂ්ණාවනේ ලෝභ චෛතසිකේ සිතුවිල්ලක්. ඉතින් මේක තමයි මේක සිතුවිල්ලක් වුණාට මේක අති භයානක සිතුවිල්ලක්. මේ අනවරාග්‍ර සංසාරේ අනවරාග්‍රයින අනවරාග්‍රයි කියලා නිතරම කියන්නේ මේක ඇත්තටම කෙලවරක් නෑ. දැන් මෙතනින් මේ කාගේවත් ජීවිතවල මෙන්න මෙතනින් මෙතනින් මෙතනින් පටන් ගත්තා කියලා කෙලවරක් හොයන්න බෑ කියන. ඕනම දෙයක පිළිතුරු කෙලවරක් තියෙන්නට. හැබැයි සසර ගමනේ කිසිම කෙලවරක් එහෙම හොයන්න බෑ. ඉතින් මේ කෙලවරක් නැති සසරට ප්‍රධානම හේතුව තමයි මොකද්ද? තෘෂ්ණාව. අවිද්‍යාව කොහොමද තියෙනවා? තෘෂ්ණාව තමයි ප්‍රධානම හේතුව. දැන් මෙතන ඉන්න හැම කෙනෙකුටම මේ තෘෂ්ණාව නැද්ද? තියෙනවා. අපි හැමෝටම තෘෂ්ණාව තියෙනවා. හරිම සූක්ෂම চৈতසිකයක් තමයි මේ තෘෂ්ණාව කියලා කියන්නේ. එතකොට මේ තෘෂ්ණාව කියලා කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නෙට ඇත්තටම අපට දෙන්න තියෙන හොඳම පිළිතුර තමයි තෘෂ්ණාව කියලා කියන්නේ චෛතසිකයක්. චෛතසිකයක් කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ල. හැබැයි ඉතින් මේක සිතුවිල්ලක් වුණාට මේක අති භයානක සිතුවිල්ලක්. ඒ තෘෂ්ණාවේ ස්වභාවය තමයි ස්වාමීන් මේක අපි නිතරම කතා කරන්න ඕන තෘෂ්ණාවේ ස්වභාවය තමයි අපි යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන. අන්න ඒ නිසා තමයි දැන් ගොඩාක් ওই වයවරු ධම්මලා දැන් මෙහෙන් තියෙන උපාසකම්මලා එහෙම මට විතර කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ මට නම් දැන් කිසි ආසාවක් නැහැ මම ඔක්කොම අපහැරලා තියෙන්නේ. එහෙම කියන්නේ ඒගොල්ල බොරුවටද? ඇත්තට කියන්නේ. ඇත්තට කිව්වට පින්නතුනේ ඇත්තෝ යමක් අපහැරලා තමයි එහෙම කියන්නේ. හැබැයි යමක් අතහැරියට තව යමක් අල්ලගෙන තියෙනවා. ඒක තමයි ස්වභාවය. දැන් බලන්න සාමාන්‍ය මේක අපිට තේරුම් ගන්න මම මීට කලිනුත් මේක කියලා ඇති. පුංචිම කාලේ අපිට අම්මා තාත්තා ඕන. දැන් පුංචි අවුරුදු දෙකේ තුනේ දරුවා අම්මා ඕන තාත්තා ඕන කියලා අඬනවද නේද? ඒ ළමයි අම්මා තාත්තට එළියට යන්න දෙන්නේ අඬනවා. හැබැයි ඒ ළමයි ටිකක් ලොකු වෙලා කසාද බඳින වයසට ආපුවාම ඔන්න කසාද බඳින. කසාද බැන්දට පස්සේ අර අම්මා වුණ තාත්තා වුණ කියපු ළමයි ස්වාමියාට බැඳෙනව නැත්නම් බිරිඳට බැඳෙනවා අම්මා තාත්තා අතහැරෙන්නේ නැද්ද? සමහරුන්ට නම් ජීවිතාන්තය දක්වාම අමතක වෙලා යනවා. අර බලන්න එක තැනකට බැඳෙනවා තව තැනක් තව තැනක් අතහැරෙනවා. ඊළඟට දැන් මේ හැමෝටම අද්දකීම් තියෙනවා. කොහොමද ඊළඟට ළමයි හම්බෙන්නේ? ළමයි හම්බෙනකොට අර මහත්යාට තියෙන බැඳීම අඩු වෙනවා. ළමයින්ට බැඳෙනවා. අර බලන්න තැනක් අතහැරෙනකොට තව තැනක් අල්ල ගන්නවා. ඊළඟට ඒ ළමයින්ටත් ළමයි හම්බෙනවා. කොහොම එතකොට අර ආත්තිලාට සියලාට හැදෙන ලෙඩේ හැදෙනවා. මොකක්ද ලෙඩේ? ඔව්. දරුවන්ටත් වඩා මොනුබුරු මිනිබිරියන්ට බැඳෙනවා. ඔය ආච්චිලා කියලා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි පොඩිම කාලේ පොඩි දරුවෝ රස කැවිලි දෙනවා, කතා කියලා දෙනවා, සැලකිල්ල වැඩි. ආච්චිට සිජට හොඳට බැඳීමෙන් ඉන්නවා. එකක් තේරෙනකොට මේගොල්ලෝ අර වයසක මිනිස්සු ගණන් ගන්න නැතුව යනවා. එතකොට මොකද වෙන්නේ? <laughs> එතකොට ඒ ආත්මින කියලා අපට ඇවිල්ලා කියනවා නේ ස්වාමීන් වහන්සේ මේ කාලේ හැටිද දන්නේ ළමයි හරිම නපුරුයි කිසි කෙලෙහි ගුණයක් නැහැ මේගොල්ලොත් පොඩි ළමයි වගේ පස්ස. එතකොට බලන්න දැන් ඊට පස්සේ දැන් ඔන්න එතන ගැලවෙනවා කොහොම හරි ටික ටික. දැන් අල්ලන්න තැනක් තියෙන්නේ නැහැ. ඊට පස්සේ මොකක්ද අල්ලන්නේ? <laughs> ඊට පස්සේ අල්ලන්නේ පිණිස ධර්මය. ධර්මය. හැබැයි ධර්මය කියලා අල්ලන්නේ එක්ක හාමුදුරු කෙනෙක් නැත්තම් පන්සලක්. ඉතින් මේකද උපහාසයට කියන එකක් නෙවෙයි. මේක අපි කාටත් මටත් මේක පොදුයි. දැන් මේ ස්වාමීන් වහන්සේලා ගත්තාම මේ සියල්ලම අතහැරන පින්නතුල හිතන්න තමන්ගේ කිස්තික පවා කපලා නිබහනනේ. ඉතින් මහාන වෙලා අන්තිමට ඉතින් ක්‍රමානුකූලව ඉතින් ආපහු ඒ මොනවට මොනවට හරි වැඩි යෝනනේ අන්තිමට කුතු සුවඳ හඳුන් කූරකට හරි ඇලෙනවා. <laughs> ඒක තමයි ස්වභාවය. ඉතින් එහෙමනම් මේකේ ස්වභාවය තමයි අපි යමක් අල්ලන්නේ අතහරින්නේ තව යමක් අල්ලගෙන. ඒ නිසා මේ තෘෂ්ණාව පිළිබඳ ඇත්තටම මේ ලෝභය පිළිබඳව අපි කතා කිරීම වටිනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට අර උදාහරණයකුත් මතක් වුණා වඳුරෙක් වගේ කියලා සාන්නස්. ඒ අත් අතහරිනකොට තව ඇත්තකට පයින්වන සාන්නස්. ඒ වගේ කියලා මට හිතුණා ස්වාමීන් වහන්සේ කියනකොට එකක් අතහරිනකොට තව එකක් අල්ලනවා කියනකොට අපේ හිතත් හරියට අර වඳුරෙක්ගේ වාගේම ස්වභාවයෙන් යුක්තයි කියන කාරණේ. ඒත් එක්කම ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මුලින්ම කතා කරනකොට කතා කරා මේ ලෝභය කියන එක නැත්නම් තෘෂ්ණාව කියන එක චෛතසිකයක් කියලා සාමිනහසෙන්. තුද සිතක අපි සාමාන්‍යයෙන් චෛතසික සාමිනහස 52ක් ගැන කතා කරනවා. ඒ අතර සාමිනහස මේ ප්‍රධාන වශයෙන් අකුසල පැත්තේ මූල ගැන කතා කරනවා සාමිනහස. ඒකට මේ ලෝභය සහ තව චෛතසික දෙකක් ගැන මූල ගණයට දාලා කතා කරනවා සාමිනහස. එතකොට මේ ලෝභාදී ධර්මයන් සාමිනාස අකුසල් මුල් හැටියට හඳුන්වන්නේ ඇයි කියන කාරණේ සාමිනාස පොඩ්ඩක් පැහැදිලි කරා නම් හොඳයි කියලා හිතනවා. ඔව් ඇත්තටම මුල් හයක් තියෙනවා නේද? මුල් ප්‍රධාන වශයෙන් අකුසල පැත්තෙන් තුනයි, කුසල පැත්තෙන් තුනයි. ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, ද්වේෂ, අමෝහ. ඒතර මේ මූල කියලා කියන්නේ ඇත්තටම මේ චිත්ත වලට මුල් වෙන්නේ මෙන්න මේ চৈতසික. එතකොට දැන් අපි ඇත්තටම මම ඊට ඉස්සර අපි මේ අභිධර්ම පන්ති කරන කාලේ මේ ස්ථානේ කාලයක් අපි අභිධර්ම පන්ති කරානේ. එතකොට අපි නිතරම කියපු දෙයක් තමයි සිතක ස්වභාවය කියන්නේ සිතෙන්ම අපි දැනගත්තා නම් අපට ගැලවෙන්න ලේසියි. කුසල් සිත වුණත් එහෙම නෙවෙයි. කුසල් සිත අපි හරියටම දැනගෙන හිටියොත් ක්‍රියාව කරනකොට අර ඥාන සම්පූර්ණ කුසලයේම කරගන්න පුළුවන්. ඊළඟට අපේ සිතට එන කෙලෙස් ධර්මයන් නිසා ලෝභ සිත් පහළ වෙනවා. ලෝභ මූලයේ මුල් වෙලා ලෝභ සිත් ඇති වෙනවා. එතකොට ලෝභ ක්‍රියාවක් කරනකොට මේ අභිධර්මයේ දැනගෙන හිටියම සිත් ටික දැනගෙන හිටියම තමන්ට තේරෙනවා තමන් මේ කරන්න යන්නේ මෙන්න මේ අහවල් සිතින් කියලා. දැන් බලන්න අපේ අසතුන් දැන් පළවෙනි ලෝභසිත ගන්නකො සෝමනස්ස සහගත ditthිගත සම්පයුක්ත අසංකාරික සිත ඊළඟ එක සසංකාරික සිත ඊළඟ සෝමනස්ස සහගත ditthිගත සම් විප්පයුක්ත අසංකාරික සංකාරික අපි ඔය හතර ටිකක් කතා කරොත් අපිට ගොඩක් දේවල් තේරෙනවා එතකොට දැන් සාමාන්‍ය සෝමනස්ස සහගත කියන එක ඇත්තටම පින්නතොටි අපි ඊට කලිනුත් කතා කරලා තියෙන උපේක්ෂා සහගත සෝමනස්ස සහගත කුසලයටවත් අකුසලයටවත් ලොකු තීරණාත්මක සාධකයක් නෙවෙයි. දැන් උපේක්ෂා සහගත සමහර මිනිස්සු ඉන්නවානේ ප්‍රകൃතියෙන්ම උපේක්ෂා සහගතයි. සමහර මිනිස්සු ඉන්න ප්‍රകൃතියෙන්ම සෝමනස් සහගතයි. ඒ නිසා කුසල් සිතක හෝ අකුසල් සිතක තීරණාත්මක සාධකේ නෙවෙයි සෝමනස්ස භාවය සහ උපේක්ෂා භාවය. එතකොට ඉතින් සාමාන්‍ය හැබැයි ඒකේ සෝමනස්ස භාවයේ කුසල් පැත්තෙන් හොඳයි. ඉතින් අකුසල් පැත්තේ අ ඉතින් කොහොමත් උපේක්ෂාත් හොඳ නැහැ සෝමනස්සත් හොඳ නැහැ. එතකොට දැන් බලන්න අපි පළවෙනි අකුසල් සිත ගත්තාම සෝමනස්ස සහගතයි. දිට්ඨිගත සම්පයුක්තයි. දැන් ඔන්න ලෝභයේ මුල් වුණා. අපි හිතමු දැන් ලෝභයේ මුල් වෙලා තමයි මේ සිත් සකස් වෙන්නේ. දැන් අපි හිතමු මහා ධනයක් තියෙනවා. කොහරි සල්ලි ගොඩක් තියෙනවා කියන මොකක් හරි තැනක තමන් වැඩ කරන තැනක සල්ලි ගොඩක් තියෙනවා. මොන හරි හොරකම් කරන්න දෙයක් තියෙනවා. එයා හිතනවා දැන් අරවා දැක්ක ගමන් තව නැති සතුටක් වුණක් ඇති වෙනවනේ. ඇති වෙලා දිට්ඨිගත සම්පයුක්ත අන්න දෘෂ්ටි වරද්ද ගන්නවා. දෘෂ්ටි වරද්ද ගන්නවා මෙච්චර තියෙන තැනින් පොඩ්ඩක් අතර මොකද වෙන්නේ එහෙමනේ අපේ ඉස්සෙල්ලම හොරකම් කරන්න පටන් ගන්න නේද මෙච්චර තියෙන තැනින් අපේ පවුල ජීවත් කරවන්න මෙතනින් පොඩ්ඩක් ගත්තට මොකද වෙන්නේ කියලා දෘෂ්ටිය වරද්දගෙන සිය කැමැත්තෙන්ම ගන්නවා අනලෝභයේ මුල් වෙනවා එතකොට බලන්න දැන් ওই හිත හරියටම දැනගත්තාම කවදාකවත් පින්නතුන් මෙච්චර තියෙන තැනකින් මන් සුට්ටක් ගත්තට මොකද වෙන්නේ කියලා හිත පහළ වෙන්නේ නැහැ. එයා දන්නවා මෙතන තනි කර තියෙන මිත්‍යා දෘෂ්ටි. එහෙම ධර්මයේ ගැනීමක් නැහැනේ. ඊළඟට සසංකාරික හිත. ටිකක් පසු බහැලා ගන්නවා. ඒ කියන්නේ දැන් ඔන්න එයා දන්නවා මෙතන ඕනතරම් තියෙනවා ගත්තට කමක් නැහැ. හැබැයි පසු බහිනවා. පසු බහිනකොට අපි හිතමු තියෙන උදාහරණයක් කියන්නේ තමන්ගේ ගෙදර නෝනා කියනවා ඉතින් කොහොම කොළුවන්ද සභාපති මෙහෙම ගන්නවා නම් හැමතුමා මෙහෙම ගන්නවා නම් ඔයා චුට්ටක් ගත්තට මොකද වෙන්නේ කියලා අරයා උත්සාහ කරනවා. උත්සාහ කරනකොට ඔන්න පසු බැහැලා ගන්නවා. ඒකත් ටිකක් බාල කුසල් සිතක් හැබැයි අර ප්‍රධාන අකුසල් සිතට වඩා චුට්ටක් පහක්. ඊළඟට පින්න තුනි තුන්වෙනි අකුසල් සිත බලන්න. දිට්ඨිගත විප්පයුත්ත. ඒ කියන්නේ මොන හොරකම් කරන්න දෙයක් තියෙනවා. ලෝභය හොඳටම පහළ වෙලා තියෙනවා. හැබැයි එයා දන්නවා මම මේ කරන්න යන වැඩේ හොඳ වැඩක් නෙවෙයි. දැන් එහෙමත් ඇත්තටම හොරකම් කරනවනේ මිනිස්සු. දැන් මිනිස්සු කියන්නේ දැන් මෙතන ඔය දැන් මේ පන්සලට උනත් ආපුවම සමහර ඉගන්නු කනාය ඉතින් මොනවා හරි හොරකම් කරගත්තම ඔක හොඳ නෑ නේද කිව්වම ඔව් හාමුදුරුවනේ ඔව් සාදු දන්නව හොඳ නෑ කියලා ඉතින් කරන්න දෙයක් නෑ. කරන්න දෙයක් නෑ කියලා හොරකම් කරනවා. තුරු කරන්න දෙයක් නෑ කියලා සොරකම් කරනවා. අන්න ඒ තමන්ගේම කැමැත්තෙන් තුන්වෙනි අකුසල්සිත ලෝභ සාගසිත පහළ වෙනවා. හතරවෙනි එක තමයි කරන්න දෙයක් නෑ කියලා පසු බැහැලා කරනවා. අනිත් එක උපේක්ෂා සාගත අපි දැන් කතා කරන්න වෙලාවක් නෑ. එතකොට බලන්න අපි තේරුම් ගන්නට ඕන මේ අකුසල් සිත්වල දැන් අපි සාමාන්‍ය විදිහට දැන් මෙතනින් බොහෝ දෙනෙක් හිතන්න පුළුවන් දැන් ගොඩාක් අය කියන්නේ හරි ඉතින් අපි අකුසල් කරේ දන්නේ නැති කාලෙදී අපි දන්න කාලේ අකුසල් කරලා නැහැ කියලා කියනවා නේද හැබැයි පින්නතුන දැන් මේ ලෝභකමක් කරා නම් හොරකමක් කරා නම් නොදැනගෙන කර්මය කර්මඵලයේ විශ්වාස කරන්නේ නැතුව අපි මේක කරා නම් ඒක විපාක අඩුද වැඩිද? වැඩි. ඇයි ඒකට හේතුව? එතන මෝහය වැඩි. මෝහය තමයි ලෝභ දේශ වලටත් වඩා භයානක චෛතසිකය තමයි මෝහය. එතන ඉතින් අවිද්‍යාව කියන්නේ. ඉතින් දැන් අපේ ආශ්‍රිතුන් අහපු ප්‍රශ්නෙට ඇත්තටම ඔය ලෝභය මුල් වෙලා උන්ව විදිහට සිත් පහළ වෙනවා. ඊළඟට ඊළඟ ලෝභ මූලයේ ඊළඟ අකුසල මූලය තමයි දෝෂය, තේසය. ද්වේෂය මුල් වෙලා පහළ වෙන්නේ පටිඝය. එතකොට දැන් ඇත්තම එතනදී දැන් මෙතනදී අපිට ලෝභය ඇති වෙන්නේ සුභ අරමුණෙන්. දැන් කවදාකවත් වෙනතුන ලෝභසිතක් ඇති වෙන්නේ නැහැ අසුභ අරමුණක. සුබනිවිත්තම් වික්කවේ අයෝනිසෝ මනස්කරෝ. සුභ අරමුණේ තමයි අපට ලෝභය ඇති වෙන්නේ. හැබැයි ඒකට තව දෙයක් තියෙන්න ඕනේ මොකද්ද? අයෝනිසෝ මානසිකාරය. එතකොට අපිට තරහ ඇති වෙන්නේ ගැටෙන අරමුණේ. කවදාකවත් සුබ අරමුණේ අපිට ගැටීමක් ඇති වෙනවද? නෑ. අපිට ගැටීමක් ඇති වෙන්නේ සුබ අරමුණ. අසුබ සුබ අරමුණේ ගැටීමක් ඇති වෙන්නේ ගැටීමක් ඇති වෙන්නේම අසුබ අරමුණේ අසුබ අරමුණෙත් ඇති වෙන්නේ. නැත්නම් අපි ඒක කියන්න ඕනේ අපිට තරහක් ඇති වෙන්නේ ගැටෙන අරමුණේ. එහෙනම් ඒක දෝෂ මූලිකයි. දෝෂයේ මුල් වෙලා ඒ සිත් පහළ වෙනවා. ඉතින් මෝහයේ මුල් වෙලා සිත් පහළ වෙන සිත් දෙකක් උද්දච්ච සම්පවිත සිතත්, විචිකිච්ඡා සම්පවිත සිතත් ඒවා මෝහයේ මුල් වෙලා තමයි ඒ සිත් පහළ වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේ කියපු කතාවට අර පොඩ්ඩක් ගන්නම් මේ අර දැන් ඔය සමහර අය ස්වාමීන් වහන්සේ දැන් මම දැකලත් තියෙනවා අහලත් තියෙනවා දැන් ස්වාමීන් වහන්සේ කියනකොටම පන්සල් වලට එනවා දැන් මම මේ වැඩිපුර ගැනීම ගැන මතක් කරන්නේ සංස. එතකොට සමහර විට මේවා අහක යනවා කියලා ගන්න අවස්ථාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ වගේ දේවල් අහක යනවා කමන්නේ මේවා ගත්තට කියලා අර විහාරස්ථානවල සමහර දේවල් ලැබෙන දේවලුත් ගන්නවා. එතකොට සංස එතනත් මිත්‍යා දෘෂ්ටික භාවයේ තියෙනවා නේ සංස දැනගත්තත් ඒවට පවක් වෙන්නේ නැහැ කියන චේතනාවෙන් වගේ ගන්න. එහෙම බලනකොට බොහෝ පරිශ්‍රම යුතු තැන් ගොඩාක් අපිට තියෙනවා නේ ස්වාමීන් වහන්සේ පැත්තෙන් බලනකොට. ඇත්තටම අපේ ශිරිදම්ම ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු කාරණේ හරි වැදගත්. දැන් අපි විහාරාරාමයන් වල උනත් ඇත්තටම එහෙම අපත යනවා කියලා අපිට ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. දැන් වැඩි ඕන නෑ. මේ හිතන්නකෝ. දැන් මම ධර්ම දේශනා කරලා මට පිරිකර හම්බෙනවා. අපිට මට මට පොජ්ජලිකව හම්බෙන්නේ පරිස්කාර. ඒ පරිස්කාර මම ගෙනල්ලා මේ ගබඩාවට දානවා. මෙහි තියෙන ගබඩාවට දානවා. ගබඩාවට දැම්මට පස්සේ මට ගෙන්නා මම දැම්මේ කියලා මට ගන්න බෑ ඒවා. දැන් මමයි දැම්මේ. මගේ ගබඩාවෙන් ගන්න බෑ ආය සංඝයාගෙන් අනුමැතියක් ඕන. එතකොට පින්නතුනි මේ පින්නතුලා හිතනද අපත යනවා කියලා කාටවත් එහෙම දේවල් ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ කිව්වොත් සංඝයාගේ කැමැත්ත අනුව දැන් අපිට මෙහි ලැබෙන සමහර දේවල් අපි අසරණ මිනිසුන්ටත් බෙදෙනවා සංඝයාට වගේම අසරණ මිනිසුන්ටත් බෙදෙනවා අපි දුප්පත් මිනිසුන්ට ගොඩක් ඒ බඩු බෙදෙනවානේ. ඒක සංඝයාගේ අනුමැතිය. සංඝයාන මත කරොත් එක කියලා ආ මේක කමන්නේ මේක අපි මේ විදිහට බෙදන්න ඕන කියලා අන්න එහෙම ඒක ගිහි පින්නතුලාට දෙන්න පුළුවන්. එහෙම නැතුව හිතන හිතන විදිහට කිසිම දෙයක් එහෙම සංඝයාතකයක් ගන්න පුළුවන් කමක් නැහැ. එහෙම සානස දැන් සානසෙ කතා කරා මේ තෘෂ්ණාව කියන එක ඇති වෙන්න නැත්නම් ඇලීම කියන එක ඇති වෙන්න ප්‍රධාන වශයෙන් සුබ නිමිත්තත් ඒ වගේම අයෝනිසෝ මානසිකාරයත් මුල් වෙනවා කියලා. ස්වාමීන් වහන්සේකට ප්‍රධාන හේතුව පටිච්ච සමුප්පාදයට අනුව අපි බැලුවොත් මනුෂ්‍යයා වේදනාවට තියෙන ආශාව හින්දාමද මේකට නිතරම ඇලුම් කරන්නේ ස්වාමීන් වහන්සේ ඒ හේතුව ප්‍රධාන වෙනවද මේ අයෝනිසෝ මනසිකාරයේ වර්ධනය වෙලා ඒ ලෝභය කියන එක වැඩි දියුණු වෙන්න ස්වාමීන් වහන්සේ ඔය ඇත්තටම අපි පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය අනුව බැලුවොත් තෘෂ්ණාවට පාදක වෙන්නේ ආසන්නම කාරණේ තමයි වේදනාව වේදනාපත්‍ය තණ්හා විඳීම නිසා තමයි තෘෂ්ණාව හටගන්නේ. දැන් බලන්න දැන් අපි විඳින එකනේ කරන්නේ. ඇයෙන් රූප බලලා විඳිනවා. කනෙන් ශබ්ද අහලා විඳිනවා. නාසයෙන් ආග්‍රහණය කරලා විඳිනවා. දිවෙන් රස විඳලා ඒ විඳිනවා. කයට පහස විඳිනවා. හිතටත් අරමුණු විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? තෘෂ්ණාව හටගන්නවා. ඒතර ආසන්න හේතුව පටිච්චසම්පාද ක්‍රියාවලිය අනුව කල්පනා කරලා බලනකොට විඳීම තමයි තෘෂ්ණාවට තෘෂ්ණාවට හේතුව. වේදනාපත්‍ය තණ්හා කියන්නේ ඒකයි. එතකොට අපි ආස්වතුන් ඇත්තට අර අසුබ නිමිත්ත සුබ නිමිත්ත තෘෂ්ණාවට හේතු හේතු වෙනවා කියලා කියන්නේ කවදාකවත් අපට ලෝභයක් ආසාවක් කැමැත්තක් ආදරයක් බැඳීමක් සෙනෙහසක් මොකක්වත් අපට ඇති වෙන්නේ නැහැ අසුබ අරමුණක නේද? කෑම ටිකක් වුණත් ගන්න පිරුණුච්ච බතකට අපිට ආසාවක් ඇති වෙන්නේ එහෙනම් අපිට ආස්වාද ජනක දෙයක් ආස්වාද ජනක කියලා කියන්නේ අපේ ඇහැට කැමති, කනට කැමති, නාසයට කැමති, දිවට කැමති, කයට කැමති ඒ වගේ අරමුණක් සුබ අරමුණක් හම්බුනොත් තමයි මේ තෘෂ්ණාවට හේතු වෙන්නේ. ඉතින් අර සුභ අරමුණෙන් අන්න එතන අපි විඳිනවා සැප වේදනාව. සැප වේදනාව වෙනකොට එකක් වේදනාපත්‍ය සංහා. ඉතින් අර ඒ විඳීම නිසා තෘෂ්ණාව හට ගන්නවා. එහෙම සංසාර සමහර දවර මතක් කරනවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේම දැන් අපි කතා කරොත් සැප වේදනාවත් එක්ක තෘෂ්ණාව උපදිනවා තෘෂ්ණාව කියන්නේ ඒකාන්තයෙන් අකුසලයක් ඒත් එක්කම ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේනොත් පෙන්නනවා සමහර සැප වේදනා තියෙනවා ඒවා අකුසල් උපදින්නේ නැහැ කියන එක. ඒතර ස්වාමීන් වහන්සේ දැන් තෘෂ්ණාව මුල් වුණොත් එතන අකුසලයක් උපදිනවා. ඒතර දැන් එවැනි අවස්ථාවල ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ ඇයි මේ සමහර සැප වේදනා තුලින් අකුසල් උපදින්නේ නැහැ කියන කාරණේ ඉස්මතු කරලා ගත්තේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒක මෙහෙමයි ත්‍රිදම්මහඳුර සමුත ප්‍රශ්න අහනවානේ. ඇත්තටම සමහර සැප වේදනා තියෙනවා ඒවක අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ මොනවද? දැන් මේ පින්නතුල්ලා අද මෙහි සිල් සමාදන් වෙන්න ආවනේ. උදේ පාන්දර ඉතින් ඇත්තටම සතුටෙන් යාවේ කවුරුත් අල්ලු කරේ නැහැ යන්න කියලා නේද? එතකොට දැන් මේ පිරිවස් සමාදන් වෙලා මේ ಗುಣධර්ම පුරනකොට සතුටක්ද තියෙන දුකක්ද? සතුටක්. ඉතින් ඒ සැපේ වින්දට කමක් නැහැ කියනවා. මොකද ඒකෙන් වෙන්නේ කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. දැන් බලන්න දැන් සමාධියකින් අපි ඇති කරගන්නා සැපයක්. දැන් ওই සමාධියට පුරුදු වුණාට පුරුදු වුණාම පුදුම සැපයක් නේද? දැන් බලන්න අපුත්තුපාද කාලවල කම් සැප විදලා විදලා විදලා මොකද වෙන්නේ? කම් සැප විඳල විඳල මේක එපා වෙනවා. එපා වුණාට පස්සේ කැලේට ගිහිල්ලා ධ්‍යාන උපදව ගන්න. ධ්‍යාන උපදව ගත්තට පස්සේ කල්ප ගණන් අවුරුදු ගණන් අර ධ්‍යාන සැපේ ඉඳ මහන්සි ගන්නවා. ඒකට ඒකෙන් තේරෙනවා අර කම් සැපේට වඩා ධ්‍යාන සැපේ උත්තරීතරයි. ඒතර අන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම සැප විඳින්න කියනවා. එහෙම සැප වින්දට කිසි ප්‍රශ්නයක් නැහැ ධ්‍යාන සැපේ සමාධියත් තුළින් විඳින සැපේ. ඒ සැපේ වින්දට කමන්නේ ඒකෙන් වෙන්නේ මොකද්ද? කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඉතින් එහෙමනම් ආයසතුන් වහන්සේ ඔන්නෝක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ හැම සැපේකදීම අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ධ්‍යාන කුසල් කරලා, දම් දීලා, බණහලා, භාවනා කරලා මේ විදින සැපේ ඒ කාමකෙන්න කුසලයක්මයි සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ කාරණේ පැහැදිලි. ඒත් එක්කම ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් මම කතා කරනකොට ධානය සැපයත් එක්ක කතා කරනකොට ශන සපට දැන් තණ්හාව බැලුවම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් අපි ආශාව ගැනම කතා කරන්නේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒතර මේ අවස්ථා තුනේමම තණ්හාව එදිලාද තියෙන ස්වාමීන් වහන්සේ. ඒ කාරණයක් පැහැදිලි කරන්න. මොකද දැන් කාමවස්තු කියන එක අපි දන්නවා. එතනින් එහාට යනකොට සානස් භව තණ්හා, විභව තණ්හා කියන අවස්ථා කීපේ ඇත්තටම එතන දැන් කාම තෘෂ්ණාව අපේ ආශිතුන් කිව්වා වගේ ප්‍රශ්නයක් නෑ. ඉතින් භවයක තියෙන එතන තෘෂ්ණාව තියෙනවා. ඒතර භව තෘෂ්ණාවක් තියෙනවා. ඉතින් විභව තෘෂ්ණාව කියන්නේ මොකක්ද? නොපවතින තියෙන කැමැත්ත. ඉතින් එහෙමනම් එතනදි ඒ කාන්තෙන් කැමැත්තක් ප්‍රශ්නාවක් තියෙනවා. හැබැයි එතන දෘෂ්ටිය වැඩි. නමුත් නොපවතිනද තියෙන කැමැත්ත තමයි විභව තෘෂ්ණාව. හැටියට පෙන්වන්නේ. එහෙමනම් එතන ඒ ත්‍රිවිධ වූ තෘෂ්ණාව තුළ අනිවාර්යෙන්ම ඒකේ තෘෂ්ණාව තියෙන එක කතා කරන්න දෙයක් නැහැ. භව තණ්හාවත් එක්ක බැඳෙනකොට අපි ධාන සැපයත් එක්ක බලනකොට සානස් අපි අරූපාවචර ලෝකයට කැමැත්තක් හදාගන්න වෙපයි සානස් රූපාවචර බ්‍රහ්ම ලෝකවලට දෙතනත් තෘෂ්ණාව මුල් වීමක් තියෙනවමයි නේ ස්වාමීන් වහන්සේ ඒත් එක්කම සානස් දැන් කාලෙත් යන හිඳ වැඩිපුරම තෘෂ්ණාව ගැනමයි කතා කරගෙන ආවේ අපි මුල් ගැන කතා කරා හේතු උන ඒත් එක්කම සානස් දැන් අපිට මේ තෘෂ්ණාව ප්‍රධාන වශයෙන් සංසාරයට ඇදගෙන යනවා අකුසල් සිද්ධ කරනවා ඒ වගේම අපට නැවත නැවත උප්පත්ති භවයේ සකස් කරලා දෙනවා කෙනෙකුට දැන් තෘෂ්ණාවෙන් ගැලවෙන්න ඕන වුණොත් නැත්නම් මේ ඇලීමෙන් ගැලවෙන්න වුණොත් ස්වාමීන් වහන්සේ මොන වගේ ප්‍රතිපදාවකද ඒකට අපට දානෙන් සීලෙන් භාවනාවෙන් කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ධර්ම වලින්ම එතෙන්ට එන්න පුළුවන් කමක් තියෙනවද ස්වාමීන් වහන්සේ ඔව් දැන් ඇත්තටම දැන් මේ තෘෂ්ණාව නැතිකරන්න ප්‍රාථමික වශයෙන්ම තියෙන මොකක්ද? ලෝභය නැතිකරන්න ප්‍රාථමික ප්‍රාථමික වශයෙන්ම තියෙන දානයි. දීමෙන් යම්කිසි මට්ටමකට අපට ලෝභය නැති කරන්න පුළුවන්. හැබැයි ඒ දීමෙන් පමණක්ම අපට ලෝභය නැති කරන්න පුළුවන්. බෑ. දීමෙන් පමණක්ම ලෝභය නැති කරන්න බෑ. මේ ඇලීම නැත්තම් මේ ලෝභය නැති කරන්න අපි අසුභය පුරුදු කරන්න ඕන. අසුභා භාවයේ තබ්බා රාගස්ස පහනාය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාගය නැති කරන්න නම් අසුභය ප්‍රගුණ කරන්නට ඕන. ඊළඟට අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට ඕන. විශේෂයෙන් කායගත සතිය ප්‍රගුණ කරන්නට ඕන. ඉතින් අර සාංශාරික වශයෙන් මූලයක් හැටියට බැඳිලා තියෙන මේක සම්පූර්ණයෙන්ම ගලවන්න නම් අනිවාර්යයෙන්ම මේ කියපු කර්මස්ථාන අපි දියුණු කරන්නට ඕන. ඉතින් ඒ සඳහා එකපාර මුඩින් පහත් වුණා වගේ හොව වඩන්න බෑ. ඉතින් ඒ සඳහා අපි මේ සීල සමාධි ප්‍රඥා කියන්නේ ඒකනේ. සීලවත් සීලවත්කම හදා ගන්න ඕනේ. සමාධිය හදා ගන්න ඕනේ. ඊළඟට ප්‍රඥාවෙන් යුක්තව අපි මේ ක්‍රමානුකූලව මේ අකුසල මූලයන්ට පහර දෙන්නට ඕන. එහෙම වුණොත් තමයි අපිට මේ තෘෂ්ණාව නැති කරන්න පුළුවන්නේ. ඉතින් මේ ත්‍රිපිච්ඡාව කියලා කියන්නේ ඇත්තටම ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනුගමනය කිරීමෙන්ම තමයි අපිට මේ තෘෂ්ණාව නැති කරන්නට අවස්ථාව ලැබෙන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ එතකොට දැන් ඇත්තටම අපේ කෙලෙස් ධර්ම තුනකටම අවස්ථාව සැලසෙනවා අනුශය පරිවෘත්තාන වීතික්‍රම කියන අවස්ථා තුනටම දානෙන් ශීලයෙන් භාවනාවෙන් කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ධර්ම වලින්ම පමණයි අවස්ථා තුනම අපිට නැති කරගන්න පුළුවන්කම් තියෙන්නේ කියන එක ඒත් එක්කම ස්වාමීන් දැන් අපි ඇලීම සහ ගැටීම දෙකටම එන නිසා දැන් ගැටීම ගැන කතා කරොත් ගැටීම කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ අපට හිතේ තියෙන විරුද්ධභාවය. ඒකද ස්වාමීන් වහන්සේ ඒක අපි මුලින්ම කතා කරා අපේ දුක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට එනකොට දුකත් දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධයත් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවත් කියන හතරෙදි අපට ගැටීම ගැන කතා කරන්නේ නැහැ. එතනදී පින්නන්නේ සානස දුකට හේතුව තෘෂ්ණාවමයි. එතකොට ගැටීම කියන කාරණය තෘෂ්ණාව නිසාම හටගන්න එකක්ද නැත්නම් වෙන හේතුවක් තියෙනවා. නමුත් මුල් තුනක් අපට පෙන්නනවා. හැබැයි ඒ චතුරාර්ය සත්‍ය දේශනාවේදී තෘෂ්ණාව පමණක් මේකට හේතුවක් හැටියට පෙන්වනවා ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඉතාම හොඳ වැදගත් ප්‍රශ්නයක්. මොකද චතුරාර්ය සත්‍යයේදී ගැටීමක් ගැන ඇත්තටම නැහැනේ. අර අපිට පේන්න ඒක නැහැ. නමුත් එතන තෘෂ්ණාව සමුදය කියලා කියන්නේ එතන ඇලීම ගැටීම දෙකම තියෙනවා. අපි ඇත්තටම ගැටෙන්නේ ඇලීම නිසා. දැන් මෙතන කවුරුවක්වත් වෙන්න තුනි ඇලීමක් නැතුව අපිට අපිට කිසිම දෙයකින් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ පින්නතුන වැඩියෙන්ම හැම කෙනෙක්ම දුක් විඳලා තියෙනවා නම් තියෙන්නේ ඇලීම නිසාමයි. එහෙමනම් එතන මේ සමුදය ආර්ය සත්‍යයේදී ඇලීමයි ගැටීමයි දෙක මෙතන තියෙනවා. එතකොට දැන් අත්‍තරම් මේ ගැටීම ගැන අපි දැන් ඉතින් මොකද අර ධාතු ප්‍රදර්ශනයකොත් තියෙනවා පින්නතුලාට ඉතින් යන්නත් අවස්ථාව ඕන. ඒ නිසා අපි මෙතනින් මේ තාම කෙටියෙන් මතක් කරොත් අර අපි ඉස්සෙල්ලත් මතක් කරා කෙනෙකුට තරහ යන්න කේන්ති යන්න ප්‍රධානම හේතුව තමයි ගැටෙන අරමුණ. දැන් අපිට ඒකට තියෙන සිද්ද එකයිනේ අපි මේ සිද්ද එක පොඩ්ඩක් මතක් කරොත් දෝමනස සහගත පටික සම්පයුක්ත අසංකාරික සිත දෝමනස සහගත පටික සම්පයුක්ත සසංකාරික සිත දැන් බලන්න අපිට කේන්ති යන විදිය කේන්තියක් යනකොට හිත දොම්නස් වෙනවා කොහොමත් ඉතින් ඒකට තන උපේක්ෂාවකුත් නැහැ සෝමනස්සිකුත් නැහැනේ ගැටෙන අරමුණක් හම්බෙච්ච ගමන් එකපාරම අපට කේන්ති යනවා. දැන් එහෙම වෙනවද දැන් මේ ස්ථානය. දැන් ආව සමහරුන්ට පුරුද්දක් ඇටියට දැන් ඒකට මිනිසු කියන්නේ මට ඉතින් අයිතිය දැක්ක ගමන් කේන්ති යනවා කියලා කියන්නේ. හරි ගැටෙන අරමුණක් දැක්ක ගමන් ගැටෙනවා. කේන්ති යනවා. තව සමහර අයට ඒක ටිකක් පසු බහැලා කේන්ති ගන්නවා. ඒ කියන්නේ ඔන්න එක අර විදිහට ගැටෙන අරමුණක් හම්බුණා, දෝමනස්සේ තියෙනවා. පසු බහැලා කේන්ති ගන්න. දැන් ඒකට අපි මේ ඇත්තන්ට තේරෙන විදිහට කිව්වොත් ඔන්න පුද්ගලයෙක් එක අපිට පොඩි තරහක් තියෙනවා. හැබැයි ඒක උද්දීපනය වෙන්නේ නැහැ. කවුරු හරි ළඟ ඉඳගෙන පොහොර දාගනවා. ඔයාලට මතක නැත්නම් ඔයාලට කියපුවා ඔහොම ඉන්න එපා නිවටෙක් කියලා ඉතයි ධර්මයේ ධර්මයේ කියලා ඔහොමත් ඉන්න ගියොත් ඔහොම තමයි කියන්නේ. අරකට පොහොර දාපු ගමන් මොකද කේන්තිය නැගලා එනවා. අන්න ඒකට කියනවා පින්නතුනි දෙවෙනි සිත. ඉතින් එහෙමනම් මේ අපි දැන් මේ ගැටීමක් ගැන කතා කරනවා කියලා දැන් මොකද මේ සාකච්ඡාවේ මාතෘකාව ඇදීමයි ගැටීමයිනේ. එහෙමනම් ගැටීම ඇති වෙන්න ඕන ඔය ආකාරයට. ගැටීම නැති කරන්න තියෙන දේත් මම තාම කෙටියෙන් මතක් කරන්නම්. ගැටීම නැති කරන්න තියෙන තියෙන එකම ක්‍රමවේදය තමයි මෛත්‍රිය. ඉවසීම. එතකොට බලන්න පින්නතට දැන් මෙතනදී පින්නතට තේරෙනවා අසුබ භාවනාවත් මෛත්‍රී භාවනාවත් ඇලීම් ගැටීම් කියන මේ දෙක නැතිකරන්න කොච්චර උපකාර වෙනවද කියලා. ඒ නිසා ගිහි පින්නතුන්ලා හැටියට මම ගිය වතාවේ භාවනා පන්තිදීත් මතක් කළා අපි ආනාපාන සතිය වඩනවා තව නොඑක් භාවනා කරනවා නමුත් අසුබේ වඩනවා අඩු. නමුත් රාගේ දුරු කරන්න නම් අපි අසුබය පුරුදු කරන්නට ඕන ද්වේෂය නැති කරන්න නම් අනිවාර්යෙන් මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕනේ. එහෙනම් මෛත්‍රිය කියලා කියන්නේ කුංචි භාවනාවක් නෙවෙයි. ඒ නිසා මේ ඇලීම් ගැටීම් දෙකින් ගැලවෙන්න අපි මෛත්‍රියත් අසුබයත් පුරුදු කරන්නට අදිෂ්ඨාන පිටවා ගනිමු.